චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත්තරණ කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජන්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා පනීතං වා යං දුරේ වා සම්තිකේ වා තබ්බං තං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාතේ සම්මප්පඤ්ඤාය දත්තබ්බං කේ පින්වත්නි අද පොය දින ධර්ම දේශනය සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන සියලුම උපාසක උපාසිකාවන් භාවනා ගැන ප්‍රතිපත්ති ධර්මයන් ගැන ලැජිකමක් දක්වන අය. ඒ වගේම පොය දවසෙත් අපි භාවනාවට තමයි ප්‍රධානම තැන දෙන්නේ. ඒ මොකද භාවනාවෙන් ඕනේ අපි කවදා හරි සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා ධර්ම දේශනාවක් කරනකොටත් භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් වන තමන්ට භාවනා කර ගැනීමට උපකාරී වන ධර්මයක් තමයි දේශනා කරන්නේ. අද බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා කියන සම්මර්සන ඥානය කියන එක විස්තර කරමින් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ හැමදෙනාම හොඳින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඊ타ත්ම ලෙහෙසි සරලම දේශනාවක් නෙමෙයි. නමුත් කල්පනාවට ගත්තාම කාට වුණත් මේ ධර්මය තේරුම් කන ගන්නට තරම් අපහසු වෙන්නේ නැහැ. ඒ නිසා හැමදෙනාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව තවදුරටත් තමන්ගේ සීල භාවනාදී කටයුතු සම්පූර්ණ කරගෙන අවසානයේදී තමන් බලාපොරොත්තු වන හැටියට ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන සම්මර්ෂණ ඥානය ගැනයි අද දේශනාව. සම්මර්ෂණේ කරනම කියන්නේ සිතින් අල්ලාගෙන මෙනෙහි කිරීම. සිතින් පිරිමදින්න වගේ අරමුණු වලට සිත තබලා මෙනෙහි කිරීම. යම් දෙයක් අතට අරගෙන අතගාලා බලන්න මගේ අරමුණු වලට හිත යොදලා මෙනෙහි කිරීම තමයි සම්මර්ෂණය කරනවා කියන්නේ. අරමුණු හිතෙන් පිරිමදින. සිතින් අල්ලාගෙන මෙනෙහි කරනවා. ඒ සම්මර්ෂණය කරන්නේ මොනවද? මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පහ ගැනම දේශනා කළා. නමුත් මා මාත්‍රිකා වශයෙන් එයින් එක කොටසයි තබා ගත්තේ. යංකින්ච රූපං කියන මේ රූපස්කන්ධය පිළිබඳව දේශනා කළ කොටස. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට මේවා එකක් එකක් පාසා වෙන වෙනම කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දේශනාව කෙරෙනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳවමයි කියලා ඒක තේරුම් ගන්නට ඕන. ඒ වගේම අපි භාවනා කරනකොට මේ පංච උපාදානස්කන්ධයම භාවනා කරනවා. උදාහරණයක් වශයෙන් අපි වේදනාව සිතින් අල්ලාගෙන මෙනෙහි කරනකොට එතන වේදනාව පමණක් නෙවෙයි තියෙන්නේ. සංඥා සංස්කාර විඥාන කියන මේ හතරක් තියෙනවා. ඊළඟට මේ හතර මොනවද අසුර කරගෙන තියෙන්නේ මේ කය රූපස්කන්ධයක. කොට පංච උපාදානස්කන්ධය පිළිබඳවමයි අපි මේ භාවනා කරලා තියෙන්නේ. හිත දුවන එක මෙනෙහි කරනකොට හිත කියන එක ගත්තාම වේදනා සංඥා සංස්කාර කියන මේ අනිත් ඒවත් එකතු වෙනවා. එතකොට හතර ඇසුර කරගෙන පවතින මේ කය කයත් සම්බන්ධ වෙනවා. පංච උපාදානස්කන්ධයම භාවනාවට නැඟුවා වෙනවා. මේ විදිහට තමයි භාවනා මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාරනවා යං කිංචි රූපං අතීතානාගත පච්චුප්පන්න අතීත අනාගත වර්තමාන කියන මේ කාල තුනට අයිති යම්තරම් රූප කියනවා ඒ රූප කියන තැනට පංච උපාදානස්කන්ධය කියලා හිතා ගන්න අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේම පංච උපාදානස්කන්ධ. වර්තමාන පංච උපාදානස්කන්ධය නම් අපට දැනෙනම තේරෙනවා. කොහොමද අපි අතීතය ගැන තේරුම් ගන්නේ? අපේ ජීවිතය ගැන ආපස්සට හැරී බැලුවහම අපි පුංචි කාලේ හිතේ ඇති පාසල් ගිය හැටි සෙල්ලම් කරපු හැටි මේවා සිහිපත් කරන්නට පුළුවන් මොනවද මේ අතීතයේ තිබිච්ච පංච උපාදානස්කන්ධ ඒව ගැන තමයි අපට මතකයට අපේ ජීවිතයේ පසුගිය කාලය ගැන නම් අපිට ඒ විදිහට ගන්න පුළුවන් නමුත් අනාගතය ගැනත් අපේ ජීවිතයේ මෙහා පැත්තේ අතීතය ගැනත් ගන්න බෑ. ඒව තේරුම් ගන්නේ කොහොමද මේ වර්තමාන පංච උපාදානස්කන්ධයට අනුව? ඒකට කියනවා අනුමානයෙන් තේරුම් ගන්නවා කියලා. අනුමාන කියන්නේ සැකය නෙමේ අනුව මැනීම කියන තේරුම. අනුව මනිනවා. එතකොට වර්තමාන මේ පංච උපාදානස්කන්ධයට අනුව අතීතයේ යම්තරම් පංච උපාදානස්කන්ධ තිබුණා නම් ඒවා අනුමාන නුවණින් අපි දැනගන්නවා. ඒකට දේශනාවේ කියනවා අන්වයේ ඥානය අපේ ජීවිතයෙන් එහා පැත්තේ අතීතේවත් එහෙමයි අනාගතේවත් මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට ආйти පංච උපාදානස්කන්ධ. ඒව ගැනයි මේ සම්මර්ෂණය කරන්නේ. එතකොට මේ තුන් කාලයටම ආйти පංච උපාදානස්කන්ධ පිළිබඳව අපි මෙනෙහි කරනවා වර්තමාන පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරනවා ඒකට කියනවා ප්‍රත්‍යක්ෂ විදර්ශනාව කියලා අතීත අනාගතේව ගැනත් අපි දකිනවා බලනවා ඒකට කියනවා අනුමාන විදර්ශනාව කියලා දැන් අපේ මූදු අතර ස්වල්පයක් අරගෙන දිව ගාලා බැලුවාම අපට දැනෙනවා ලුණු රස. මූදු වතුර සියල්ලම අපිට දිව ගන්න බෑ. නමුත් ඒ දිවගා දැනගත් එකට අනුම මුහුදේ සියලුම ජලය ලුණු රසයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අනුව මැනීම. අන්නේක තමයි මේ අන්මයේ ඥානය අනුමාන ඥානය කියලා කියන්නේ. කොට වර්තමාන පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නවා. අතීත අනාගතය පිළිබඳව අනුමාන වශයෙන් තේරුම් ගන්නවා. අතීතානාගත පත්‍යුප්පන්න අතීතය ඒවා අනාගතේවා වර්තමානේවා කියන මේ තුන. අජ්ජත්තං වා බාහිරං වා අධ්‍යාත්මිකේවා බාහිරේවා අධ්‍යාත්මික කියන්නේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන්ගේ ජීවිතය හා ඒකාබද්ධ වෙච්චේවා ඒවට කියනවා ඉන්ද්‍රිය බද්ධ කියලා ඒ ඉන්ද්‍රිය බද්ධ ඒව තමයි අජ්ජත් කියන්නේ මේ හැම තැනදීම හැමදෙනාම තේරුම් ගන්නට ඕන මේ කියවෙන්නේ රූපය ගැන පමණක් නෙමෙයි පංච උපාදානස්කන්ධය ගැනමයි කියලා. තමන්ගේ ජීවිතය හා සම්බන්ධ ඒව තමයි අජ්ජත් කියන්නේ අධ්‍යාත්මිකය. අනින්ද්‍රිය බද්ධ ධර්මය කියන්නේ තමන්ගේ ජීවිතයෙන් බැහැර වූවේ. ඒව බාහිරේ. දැන් ගස් ගල් ආදී ආදී දේවල් ඔක්කොම ඒව රූපස්කන්ධය රූපවලට ඇතුළත් වෙනවා සප්‍රාණික සතුන්ගේ මිනිස්යන්ගේ ඒවා ඉන්ද්‍රිය බද්ධ කියන ඒ බාහිරේවට ඇතුළත් වෙනවා. මේ අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධ තමා පිළිබඳව එහෙම නැත්නම් තමාගේ පංච උපාදානස්කන්ධය ඊළඟට අනුන්ගේ පංච උපාදානස්කන්ධ අධ්‍යාත්මික බාහිර කියන්නේ ඒකයි. අන්‍යයන්ගේ පංච උපාදානස්කන්ධ තමන්ගේ පංච උපාදානස්කන්ධ මේව කොහොමද දකින්නේ කියලා පසුව කියවෙනවා මෙතෙන්දි කරන්නේ වෙන් කිරීමක් පමණයි අධ්‍යාත්මිකේව බාහිරේව ඕලාරිකං වා සුකමං වා ඕලාරිකේව සියුම් වේවා තමන්ගේ අධ්‍යාත්මික කය ජීවිතය ගැන බැලුවත් චක්කු සෝත ගාන දිව්වා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ පඨවි තේජෝ වායෝ කියන මේ 16 ගස්ඨන වශයෙන් ගැටෙන නිසා ඒව ඕලාරිකේ වැටියට සලකනවා. ගොරෝසු ඒවා. අනිත් ඒවා සියුම්ය රූපසලහුතා මුදුතා කම්මංචතා ජීවිත රූපය හදේ රූපය ආදී දේවල් විතරි ටික තමන්ගේ ජීවිතය ගැන බැලුවහම සියුම් මේවා හැටියට තේරුම් ගන්නට පුළුවන්. එතකොට අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගෝචර වන රූප ශබ්දාදී අරමුණුත් තද ගතියෙන් යුක්තයි කියන පඨවි ධාතුවත් උණුසුම් වෙන සිසිල් ගතියෙන් යුක්ත වූ තේජෝ ධාතුවත් හමන සැලෙන ස්වභාවයෙන් යුක්ත වායෝ ධාතුවත් කියන මේ ටික ඕලාරිකේ රූප වශයෙන් ගන්නවා එයා සම්බන්ධ පංච උපාදානස්කන්ධ ඕලාරිකය. ඊළඟට අනිකොත් කාය විඤ්ඤාතේ වාචේ විඤ්ඤාතේ රූපස්ස ලහුතා මුත්‍තා කම්මිතා හදේ රූප ජීවිත රූප ආදී මේවා දේ ටික ඒවා සියුම් මේවා. එතකොට ඕලාරික වශයෙන් බලනම සියුම් වශයෙන් බලන වෙන් කරනවා. දැන් මුලින් අතීත වශයෙන් වෙන් කළා වර්තමාන වශයෙන් වෙන් කළා අනාගත වශයෙන් වෙන් කළා ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් බාහිරෙන් බාහිර වශයෙන් ඊළඟට ඕලාරයෙන් සුකමසියම් වශයෙන් තවත් ආකාරයකට වෙන් කරුණා මේ පංච උපාදානස්කන්ධ. ඊනං වා පනීතං වා දැන් අර හීන පනේත කියන ඒවා හරියට නියමයක් කරන්නට බෑ. දැන් බ්‍රහ්ම ලෝකවල ඉන්න අයගේ මේ පංච උපාදානස්කන්ධය ඊටාම සියුම් ප්‍රණීතයි. දිව්‍ය ලෝකවල හීනයි. දිව්‍ය ලෝකවල ප්‍රණීතයි පංච උපාදානස්කන්ධය. මනුෂ්‍ය ලෝකයේ ප්‍රණීතයි සතර පාවල හීන. ඒ විදිහට ඒක බෙදලා ගන්න තියෙනවා. හීනේව ප්‍රණීතේව. මේ දෙආකාරයෙන්ුත් බෙදලා බලන්න. බෙදලා ගන්න. යං දුරේවා සම්තිකේවා දුර තියෙන පංච උපාදානස්කන්ධ ළඟ තියෙන පංච උපාදානස්කන්ධ මේ දුර ළඟ එකත් අර ඕලාරික සුකුම කියන එක වගේම තමයි කිට්ටුව ළඟ තියෙනේම ඕලාරිකේවා දුර ඈත තියෙනේවා ඈත තියෙනේම සියුම් මේවා ධූරේ සම්තිකට ඒකයි. දැන් මෙතන 11 ආකාරයකින් මේ පංච උපාදානස්කන්ධය කියවුණා. අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත দূරේ සාන්තික කියලා. 11 ආකාරයකින් මුලින්ම බෙදුණා. බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේව මේ ආකාරයෙන් බෙදා වදාරලා තියෙනවා. දැන් මේම බෙන්ගෙන් වශයෙන් 11 ආකාරයකින් විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ 11 ආකාරයකින් විස්තර කළ පංච උපාදානස්කන්ධ මොකද කරන්න ඕන? නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාතේ සම්මප්පඤ්ඤාය දට්ඨං මේ කොලස්සාකාරයෙන් විතරලා වූ පංච උපාදානස්කන්ධය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා සම්මප්පඤ්ඤාය දත්තම්පං මනාකත නුවණින් දකින්නට ඕන ඒ සම්මප්පඤ්ඤාය දත්තම්බං කියන එක සහ විපස්සනා පඤ්ඤාය කියලා තෝරලා තියෙන විදර්ශනා ප්‍රඥාවයි මාර්ග ප්‍රඥාවයි මේ දෙකම එතන කියවෙනවා විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාවෙන් දකින්නට කොහොමද මේ පංච උපාදානස්කන්ධ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි එතකොට විදර්ශනා සහිත මාර්ග ඥාණයෙන් දකින අකින යනකොට මෙතන අපට මතුවෙනවා මේවා ගැන විදර්ශනා භාවනා කරනවා කොහොමද භාවනා කරන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ තුනෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් තමයි වඩාත් භාවනා මානසිකාරයේ පැවැත්වෙන අනාත්ම වශයෙන් පැවැත්වෙන ආදුරු ඒ මොකද භාවනා යෝගීන්ට ලේසි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ඒවා තේරුම් ගැනීම තමයි. දැන් අපි භාවනා කරනකොට ඉතා ඉක්මනින් අපේ හිත එහාට මෙහාට පනිනවා. එතකොට අපට තේරුම් ගන්න පුළුවන් මේක අනිත්‍යයි කියලා. එක හැටියකට තියෙන්නේ නැහැ. ඊළඟට අපේ ශරීරයේ වේදනාදී ධර්ම වරින් මර වරින් මර ඇති වෙනවා ඇති වෙනවා එක තැනක ඇති වෙනම තවත් තැනක ඇති වෙනවා තවත් තැනක ඇති වෙනවා එතකොට අපට තේරුම් ගන්න පුළුවන් මේවා නিত্য නැ සදාතනික මේවා අනිත්‍යයි ඇති වෙනව නැති වෙනවා එහෙම සිතින් අල්ලාගෙන තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට දුකයි කියන්නේ මොකද? නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. ඒ නිසා දුක. 아무ත දෙයක් නෙමෙයි මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළීමම දුකක් වෙනවා. මේ විදිහට අනිත්‍ය වශයෙන් වශයෙන් දුක් වශයෙන් තේරුම් ගන්නට පුළුවන්. අනාත්ම වශයෙන් තේරුම් ගන්න හොඳට තියුණු බුද්ධියක් තියන අය. එයාට පුළුවන්. ඒක තේරුම් ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම කවුරුත් කැමති හිත හොඳට තැම්පත් කරගෙන බොහොම සුවදායකව භාවනාවේ ඉන්න. නමුත් හැම වෙලාවෙම ඒක කරන්න බෑ. මොකද මේ හිතක දෙකක Tamanට වසඟේ පවත්ත ගන්න බෑ කීකරු කර ගන්නට බෑ. එතන තියෙන්නේ අනාත්මය. ඊළඟට සෑම වෙලාවක් වාඩි වෙලා ඉන්නකොට බැරුව යන. මොකද Tamanට ඉන්න ඕනෑකම තිබුණත් ඉන්න බෑ. තමන්ට තමන්ගේ කයවත් වසඟේ පවත්ත ගන්නට බෑ කීකරු කර ගන්නට බෑ අවසිය වත්තනට්ඨේන කියලා අපේ බණපොත්වල සඳහන් වෙන්නේ තමන්ට වසඟ කරගන්න බැරිය කියන තේරුම. ඒක තමයි අනාත්ම ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී දේශනා කරලා තිබෙනවා රූපංච හිදම් භික්කවේ අත්තා අබවිස්ස නයිදං රූපං ආබාදාය සම්මත්තේ මහණෙනි රූපය ආත්මයක් නම් මේ ආබාධයේ පිණිස හේතු වෙන්නේ නැහැ. උපවේද රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන දිගටම දේශනා කළා. මේවා ආත්මීය වශයෙන් ගන්න පුළුවන් නම් ලෙඩ දුක් හැදෙන්න වෙන්න ස්වභාවය. Tamanට වශයෙන් පවත්වන්න පුළුවන් වෙන්නට ඕන. බුදුජානන් වහන්සේ ළඟට මේ වාදයට ආව සත්‍යක පඬිතයා ආත්මය වූවනේ තමන්ගේ ජීවිතයේ ආත්මයක් කියලා ආත්ම ප්‍රශ්නේ තමයි එයා ගෙනාවේ. බුදුරජාණන් වහන්සේ ඇහුව ඈසච්චට දැන් මේ කොසල් රජුරෝ ඉන්නවා බිම්බිසාර රජුනෝ ඉන්නවා ඒ අයට පුළුවන් තමන්ගේ විජිතයේ ඕන කෙනෙක් හිරබාරයට ගන්න දඬුවම් දෙන්න දෙන්න විසකසා දමන්න ඕන දෙයක් තමන්ට රාජසන්තක කරගන්න හැම කැමති දෙයක් පුළුවන් ආධිපත්‍යය පවත්වන්නට පුළුවන් තමන්ගේ ශක්තිය. ඔබටත් පුළුවන් ද අපේ ජීවිතය පිළිබඳව මේ ආධිපත්‍ය පවත්වන්න. ඉතින් සත්‍යක පඬිතයාට කට උත්තර නැතුව ගියා. ඒ වගේ තමන්ට ආධිපත්‍යය පවත්වන්නට බෑ, ඉසුරුකම් පවත්වන්නට බෑ කියන එක තමයි අනාත්ම කියන්නේ. මේ විදිහට අනිත්‍ය දුක්ඛම තනාත්ම වශයෙන් භාවනා මනසිකාරයේ පැවැත්වීම ඒවා සම්මර්ෂණය කරනවා කියන්නේ අතින් පිරිමැදලා බලන්න මාගේ හිතෙන් පිරිමදිනවා අතින් අතගගා අතගගා බලන්න මාගේ හිතෙන් පිරිමැදමැද පිරිමැදමැද මේවා බලනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඉතින් බොහෝ සෙයින් සාමාන්‍යත ණයාත අනිත්‍ය වශයෙන් බැලීම තමයි ලේසි. දැන් මොනවා හරි විපතක් ඇති වුණත් අනේ අනිත්‍යං කියනවා මිසක් අනේ දුක්ඛං අනේ අනත්තං කියන්නේ. පුරුදු වෙලා තියෙන්නේ අනිත්‍යං කියලා. ඒක බොහොම ලේසි එක. ඒ නිසා අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරය පැවැත්වුවත් ප්‍රමාණවත් වෙනවා. ඒ දුක් වෙන්න වෙනත් දෙයක් නෙමෙයි මේ අනිත්‍ය දෙයමයි යදනිච්ඡං සං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒකම තමයි දුක යම් දුක්ඛං තදනත්තා යමක් දුක නම් ඒකම තමයි අනාත්ම ඒ නිසා දුක කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධය අනාත්ම කියන්නේ පංච උපාදානස්කන්ධය ඒ නිසා පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා මානසිකාරයේ පැවැත්වුවාම අනිත්‍ය වශයෙන් පමණක් පැවැත්වුවත් මේ අවබෝධය ලබන්නට පුළුවන්. අන්න එහෙම භාවනා මානසිකාරයේ පවත්තලා තමයි තේරුම් ගන්නේ සබ්බන්තං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝවත් පංච උපාදානස්කන්ධේ මම නෙමෙයි මානයෙන් ගැනීම මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මගේ නම් මම නම් මගේ ආත්මය නම් මේ පංච උපාදානස්කන්ධය තමන්ට කැමති ආකාරයකට පවත්ව ගන්න පුළුවන් වෙන්නට ඕන. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේවා මමත් නෙමේ මගේත් නෙමේ මගේ ආත්මයක් නෙමේ. අපි මමයි මගේ කියලා විවහාර කරනවා. ඒක බුදුරජාණන් වහන්සේත් කරලා කියනවා. මම කියලා. ඒක ව්‍යවහාර මාත්‍රයක් පමණයි. ඒ ව්‍යවහාරේ නැතුව අපිට මේ ලෝකේ අදහස් මාරු කරගන්න බෑ. දැන් යම් යම් අයට අපි නම් ගම් දාලා කියනවා. ඒ නම කියලා එයා හඳුනා ගන්නවා. ඒවා ඔක්කොම ව්‍යවහාර. දැන් මේසේ කියන්නේ ව්‍යවහාරයක්. පුට්ටුව කියන්නේ ව්‍යවහාරයක්. ගස කියන්නේ behavior. මේක සම්මුති සත්‍ය කියලා මේකට කියන්නේ. මේක ගැඹුරින් පරමාර්ථ වශයෙන් සොයා බලනත මෙතන ඒසෙක්සෙකුත් නැහැ ගසකුත් නැහැ පුටෑ පුටුවකුත් නැහැ. මේ සම්මුති සත්‍ය. නමුත් අපට behaviorදී සම්මුතිය නැතිව බෑ. සම්මුතිය තියෙන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේ සම්මුති වශයෙන් ධර්ම දේශනා කරන්නේ. ඒ සම්මුතිය අනුව ගිහි අනුව ගිහිල්ලා තමයි අපිට පරමය අවබෝධ කරගන්නට තියෙන්නේ. මම කියන්නේ මේ මගේ කියන තණ්හාවෙන් බදා ගන්න එක. මගේ කියලා. මගේ ඉඩම, මගේ කුඹුකම්, මගේ ගෙදර ආදී වශයෙන් තණ්හාවෙන් අල්ලගන්න. දැන් රහතන් වහන්සේලාත් කියනවා මගේ කියලා. උන්වහන්සේලා මේ තණ්හාවෙන් අල්ලගෙන කියනවානේ මේ ව්‍යවහාරයට විතරයි. මගේ කියලා ගන්නෙ තණ්හාවෙන් බදා ගන්නවා කියන එක. මම කියලා ගන්නෙ මානය. මානයෙන් බදා ගන්නවා. ඒ වගේම මගේ ආත්මයයි කියලා ගන්නෙ ආත්මීය වශයෙන් ගන්නවා. ආත්මයක් මෙයක් මේ ජීවිතයේ ඇතුලේ පරමාත්මයක් තියෙනවා. දාතතනික ආත්මක් තියෙනවා. ඇතම් ශාස්ත්‍රවරුන්ගේ දේශනාවට අනුව මේ ආත්මය මර මතුවේ ශාස්ත්‍රවරයා දෙවියා එක්ක එකතු වෙනවා. එකති වෙලා හිටන් සදාතනිකව ජීවත් වෙනවා. ඉතින් බුද්ධ දේශනාව එහෙම සදාතනික වශයෙන් දේශනා කරලා නැහැ. හැම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කියන ලද අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත ධූරේ සම්තික කියන මේ 11 ආකාරයකින් බෙදා පෙන්වන්නේ පංච උපාදාන ස්කන්ධය මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙවෙයි කියලා සම්මප්පඤ්ඤාය දට්ඨම් සංඥාය කියන්නේ ස කියන්නේ සහ විපස්සනා පඤ්ඤාය. විදර්ශනා ප්‍රඥාම මාර්ග ප්‍රඥාම කියන මේ දෙකෙන් දැනගන්නට විදර්ශනා ප්‍රඥා ලෞකික වශයෙන් දැනගන්නම මේ පංච උපාදානස්කන්ධය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ඒ විද ඒ විදර්ශනා නුමනින් දැනගත්තු එක මාර්ග නුවණින් ඒක සහතික කරමින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා මදාලේ ඒකයි. ඒ පඤ්ඤාදා උපාදානස්කන්ධේටම සම්බන්ධේවා අලුස්සාකාරයෙන් දේශනා කළ ඒවා සියල්ලක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා විදර්ශනා නුවණිනුත් මාර්ග නුවණිනුත් අවබෝධ කරගන්නට ඕන දැනගන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ මෙසෙන්දී මේ 11 ආකාරයකින් බෙදුවා. පංච උපාදානස්කන්ධ 11කට බෙදුවා. මොකද මේ විදියට බැලුවහම අවබෝධයට බොහෝ පහසු වෙන්නට පුළුවන්. මේ විදියට යමත්‍යාවචරා මේ 11 ආකාරයකින් මෙනෙහි කරනවා. නමුත් මේවා නංගන් කිය කියා මතක තියාගෙන පාඩම් කර කර කරනම නෙවෙයි. අපි හිතේ තම්පත්කම ඇති කරගෙන කරගෙන අපේ අස්කන්නාදිය නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප සද්දාදී අරමුණු අනිත්‍ය වශයෙන් සලකනකොට මෙනෙහි කරනකොට මේ ඔක්කොම ටික කෙරෙනවා. අපිට අතීතයේ මතක් වෙනවා අනාගතයේ මෙහෙම වෙන්න ඕන කියලා හිතෙනවා. ඔය සේරම කෙරෙනවා දේරවිදිය භාවනා මානසිකාරයේ පවත්නකොට. එහෙම පවත්නකොට එක විදර්ශනා ප්‍රඥාව ඒ විදර්ශනා ප්‍රඥාවෙන් තේරුමට බුණට බුලුවන් වෙනවා මේ මෙනෙහි කරන අරමුණු ඒවට කියනවා සංස්කේල කියලා කියලා පංච උපාදානන්දේ කියනත් ඒකමයි නාම රූප කියන්නේත් ඒකම තමයි මේවා සදාතනික දේවල් නෙමෙයි දැන් ආත්මයක් නම් සදාකාලිකයි එහෙම සදාතනික දේවල් නෙමෙයි එහෙමනම් ආත්මයක් තියෙන්න බෑ. එතකොට මේව මගේ ආත්මය නෙමෙයි කියනෝනේ විදර්ශනා නුවණෙන් මාර්ග නුවණෙන් දකිනවා. මේවා මගේ නෙමෙයි කියලා කියනවා. මගේ නම් මටුව මනා හැටියට මේවා පවත්ව ගන්න පාලනය කර ගන්න පුළුවන් වෙනවා. එහෙම කරන්නත් මේ කවුරුවත් කැමති නෑ නාකි වෙනවට, ලෙඩ දුක් හැදෙනවට නමුත් අපිට නවත්තන්න බෑ මොකද මගේ නෙවේ. ඒවා සදාතානික බවක් එහෙමනම් හිමිකාරයේ ඒවා වසඟේ පවත්වා ගන්න මොනවත්වත් කරක බව. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙමේ කියලා විදර්ශනා ප්‍රඥාව ප්‍රඥාත මාර්ග ප්‍රඥාවෙන් දන්නට ඕනේ. මෙහෙම වදාරලා නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ ප්‍රතිඵලය. දැන් මෙතර වෙලා වෙලා කියා දුන් වේවා ප්‍රතිඵලයක්. මොකක්ද ඒ ප්‍රතිඵලය? එවං පස්සං වික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්ද සංඥාඥායපි නිබ්බින්දති සංති සංකා නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති අන්න මෙතෙක් කියන ලද මේ 11 ආකාරයකින් බෙදා වදාළ පංච උපාදානස්කන්ධ පිළිබඳව විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් දකිනකොට සුත්තම ආර්ය ශ්‍රාවක ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා මේ දේශනාවේ බොහෝ තැන්වල ශ්‍රතවා ආර්ය ශාවකෝ කියන පදේ තියෙනවා ආර්ය ශ්‍රාවකෙක්මත් එකෙන් ගණනවා ආර්ය ආර්ය භාවයට පත් වීමටම කටයුතු කරන අයත් ඒකෙන් ගැනෙනවා. අපි හිතන්නේ යෝගාවචරයක් කියලා. කාටත් පොදුවේ යෝගාවචරයක්. ඒවම් පස්සම් බික්කවි සුත්තමා අරිය ශාවක මේ විදිහට දකින්නා වූ බලන්නා වූ යෝගාවචර කොහොමද අර 11 ශාක 11 මේ පංච උපාදානස්කන්ධේ බෙදලා මේක මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මේ විදිහට බලන්නා වූ දකින්නා වූ යෝගාවචරය රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති ප්‍රතිකාරේසුපි නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති එතකොට මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම කලකිරීමටපත් කලකිරෙනවා කියන්නේ දැන් ඇතැම් අය කලකිරෙනම තමන් ඊට ආදරය කරන මව්පිය ආදී කෙනෙක් දෝදර ස්වාමි පුරුෂ ආදී කෙනෙක් මරුණෙන් පස්සේ කලකිරිලා කන්නේ බොන්නේත් නැතුව හිත නිකටට අත තියාගෙන කල්පනා කර කර ඉන්න මේක සම්පූර්ණයෙන්ම ස්කන්ධරාග දේශ මූලික මහා කෙලස් ස්කන්ධරාවක් තමයි එතන ඇති වෙන්නේ. එහෙම කලකිරීමක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ නුවණින් කලකිරීම. මේවා ගැන මේවා අනිත්‍යතාවයේ දැකලා මේවා ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා කැඳිලා බින්දලා යනවා මේක මගේ ආත්මයයි කියලා මමයි කියලා ගන්න දෙයක් නැහැ. එහෙම නුවණෙන් දැකලා හිටන් නුවණින් කලකිරෙනවා. අනේ නුවණින් කලකිරීමට තකිරේ මෙතින්දතේ නිබ්බින්දති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක් පුරුෂයෙකුට භාර්යාවක් හිටියා. මේ පුරුෂයා මේ භාර්යාවට හරීම ආදරේ. කොච්චර ආදරේ වුණත් ඒ භාර්යාව පරපුරල ගන්නාම යනවා. ඉතින් මේ පුරුෂයා පුරුණා කළා මොනවා හරි අඩුපාඩුම් තියනවාද දන්නේ නැහැ කියලා ඇයට කන්න බොන්න අඳින්න පළඳින්න ආදී සේරම දේවල් කරලා දැම්පා. ඒත් මේ භාවයන්කාව පරපුරුෂයන් කරාම යනවා. දැන් මේ පුරුෂයා කල්පනා කළා මේ භාර්යාවත් එක්ක හිටියොත්නම් මට කොහොම සැපමේ සැපතක් වෙන්නේ නැහැ. මහා විපතකට තමයි මම්පත් වෙන්නේ. එහෙම හිතලා හිතන් සමහර හරියාව gederin පන්නලා දැම්මා. දැන් මේ භාර්යාව උද කරන්නේ ගිහිල්ලා නැටුම් කණ්ඩායම් වලට එකතු වෙනවා. එකතු වෙලා නැටුම් ඉගෙනගෙන දැන් නැටුම් නොතනින් තන. වේදිකා වලට නැගලා නැටුම් දක්වනවා. ඒ නැටුම් දක්වන අනික් අයත් එක්ක නොයෙක් හැටියට උසුළු විසුළු කරනවා විනෝද වෙනවා අර කලින් කියාපු පුරුෂයා මෙර කකින්නවා දැකලා හිතන් එයාට දැන් මුනුත් මොනවත් ඒ ගැන අමුත්තක් නැහැ. ඒ ගැන තරහක් ඇති වෙන්නේ නැහැ අමුතු මොනවත්ම නැහැ. මොකද මේ අත්තර දාලා හිතෙන් අත්තර දාලා අර මොළදි කලකිරුණා අර කලකිරිලා හිතන් අත්තර දානවා දැන් එයාට ඒ පිළිබඳව කිසිම දුකකට අමාරුවක් වේදනාවක් මොනවත් නැහැ යෝගානි යෝගාවචරය පංච පාදානස්කන්ධය පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්වමින් යනකොට මේ සේම දැන් දැන් මේ දැන් කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා විනාශයට කරලා ඔන්න කලකිරෙනවා නුවණින් කලකිරෙනවා මෙච්චර කාලයක් මම මේ වගේ Tamanට කීකර බැරි යන්නට බැරි කැඩෙන බිඳෙන වෙනස් වෙලා යන විනාශ වෙලා යන පංච උපාදානස්කන්ධයකට නේද ආලේකලයේ කලකිරෙන අන්මයි බුමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කලකිරෙනවා කියලා කලකිරීමටපත් වෙනවා එක් කාන්තාවක් ඉන්නවා තරුණ කාන්තාවක් අවුරුදු 16 ක පිට ඒ එයා හරියට මේ මණ්ඩනශීලී ලස්සනට හරිම කැමති. දවසක් මෙයාට ලැබුණා හොඳ වටිනා වස්ත්‍රයක්. මේක පාර්සල් කරලා ඔතලා තිබුණේ. හොඳ වටිනා වස්ත්‍රයක් බැලුවා. එයාට තෑග්ගයකට හම්බ වුණා. ඉතින් මෙයා හරිම සන්තෝෂයටපත් අද නම් තිනා තිනා වස්ත්‍රයක් මට ලැබුණා කියලා හොඳ ලස්සන එකක්. ඒක අරගෙන නිදන කාමරයට ගිහිල්ලා දොර වහගෙන දැන් බලනවා බොහොම ලස්සන බොහොම සතුටෙන් ප්‍රීතියෙන් බලනවා. ලෙහෙලා බලනකොට මේක වස්ත්‍රය නම් වටින වර්ගයේ එකක් තනං නමුත් හැමතැනම මීයකාල ප්‍රයෝජනයකට ගන්න බෑ අන්නේ තරුණ කාන්තාව මේ වස්ත්‍රය ගැන හොඳටම කලකිරුණා. මේකෙන් වැඩක් ගන්න බෑ ප්‍රයෝජනය විකුණ ගන්නත් බෑ අඳින්න පරවන්නත් බෑ. කිසිම වැඩක් නෑ නිස්සාරයි බලනවා. එතලා කලකිරුණා. ඒ තරුණ කාන්තාව වගේ තමයි යෝගාර්ථ කරන්නේ. භාවනා මාර්ගයට බහින්නේ ඉස්සෙල්ලා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම ලොකු ලබනවා. බොහොම සතුටක් ප්‍රීතියක් ලබනවා. නොඑක ආකාර ඇඳුම් ආයත්තන් වලින් සරසනම සුවඳ විලවුන් ගල්වනවා මේ විදියට කය බොහොම හොඳට සරසෙමින් ආරක්ෂා කරනවා. තා මෙහෙම වාසය කළා භාවනාවට බහිම. සමාධි විදර්ශනා භාවනා කරගෙන යනකොට අර සරසපු කය ජීවිතය මේ දැන් කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා. අර තරුණිය කලකිරුණා වගේ මේ දැන් දැන් මේ පංච උපාදානස්කන්ධය කැටිවිලා බිඳෙනවා වෙනස් වෙනවා විනාශයටපත් වෙනවා. ඉතින් ඉතින් යෝගාවචරය අන්න නුවණින් කලකිරෙනවා. අන්න ඒක තමයි නිබ්බින්දති කියලා දේශනා කළේ. එවං පස්සම් භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපමින් පිම්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංඛාරේසපි විඥානස්මින් පිනි විඥානස්මින් පිනිබ්බින්දති මහණෙනි මේ විදිය දකින්නාව කොහොමද අර 11 සාපේකින් බෙදලා වෙන් කළා මේ එකක්වත් මගේ නෙමේ මගේ ආත්මේ නෙමේ මම නෙමේ මේ මෙහෙම දකින්න නිකන් නෙමේ එහෙම දකින්නේ අර කලින් කියා දුන්න හැටියට අනිත්‍ය වශයෙන් දකින්න කැඩෙන බිඳෙන වෙනස් වීම වශයෙන් දකිනවා. මෙහෙම දකින්නා වූ යෝගාවචරය මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පහන්ද බඳව. තාවිතිකෙන් තාවිති වශයෙන් වශයෙන් තම ජීවිතය පිළිබඳව හොඳටම කිරීමටපත් වෙනවා. නැවතත් මේ වගේ ජීවිතයක් නම් ඕනම නැහැ. දෙන්නට ඕනත් නෑ මිනිස්සෙක් වෙන්නට ඕනත් නෑ බ්‍රහ්මෙක් වෙන්නට ඕන කොහේ තියෙන්නේ මේ උපාදානස්කන්ධ ඒ නිසා මේකෙන් මිදිලා නිවන් පරන් පැහැරෙනවා ඒක තමයි තියෙන එකම සැනසීම නිවන පැත්තට හැරෙනවා අන්නේම නිවන පැත්තට හැරෙමින් කලකිරෙන එක තමයි නිබ්බින්දති කියලා කියන්නේ. ඒ නිබ්බින්දති කියන පදයෙන් අදහස් කරන්නේ සම්පූර්ණ විදර්ශනාව. විදර්ශනා භාවනා මානසිකාරේ පවත්වාගෙන යාමෙන් තමයි මේ කලකිරීම ඇති වෙන්නේ. නිබ්බින්දං කියන පදයෙන් ඒ නිසා සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනා මානසිකාරයේ අදහස් කරනවා. විදර්ශනා නුවණේ පවත් නිබ්බින්දං විරජ්‍යති. ඒ නුවණින් කලකිරීමෙන් නමතින්න විරජ්‍යති නොයලෙන. නොයලීම ඇති වෙනවා. මේ මේසර ගමනට දිගට දිගට දින්න ප්‍රධාන කාරණයක් තමයි මේ අල්ලා ගැනීම. මගේ මමය මගේ මගේ ආත්මයයි කියලා අල්ලා ගැනීම මේ සසර දිගට යන්න ප්‍රධාන කාරණයක්. මෙතෙන්දී විරජ්‍යති ඇලෙන්නේ නැහැ. අල්ලා ගැනීම ලෙහෙලා දාන අත්‍යහර දමනවා. ඒකට ඡාග කියලා කියනවා. අත්තරලා දානවා. ඊළඟ ඊළඟට වොස්සග්ග කියලා කියනවා. අත්තරල දමනවා. විරාගා විමුච්ඡති. ඊළඟට අත්තර දාලා හිටන් මෙදීමටපත් වෙනවා. මෙදීමට එතකොට සම්පූර්ණයෙන් ඒ ගැන තිබෙච්ච ආලෝය අතහරිනම එහෙම අතහැරියාම මෙදීමටපත් වෙනවා. මේ පදපේලියෙන් බින්දති විරජ්‍යති විමුච්ඡති කියන මේ පද තුනෙන් අදහස් කරන්නේ මොනවද විදර්ශනා මාර්ගඵල කියන්නේ නිබ්බින්දං කියන එකෙන් වේදනසනාව අදහස් කරනවා විරජ්‍යත කියන එකෙන් මාර්ගය අදහස් කරනවා විමුච්ඡති කියන එකෙන් ඵලය අදහස් කරනවා. එතකොට යෝගාමචරය මේ විදියට 11 ආකාරයකින් පංච උපාදානස්කන්ධේ බෙදලා වෙන් කරලා මේවා මගේ නෙමේ මගේ ආත්මය නෙමේ මම නෙමේ කියලා නුවණින් තේරුම් අරගෙන ගෙන දුරටත් මේ විදර්ශනා භාවනා මාර්ගයේ යනකොට රූප වේදනා සංඥා සංස්කාර ඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳවම නුවණින් ඊළඟට ඊළඟට නොවැළීම ඇති වෙනා මාර්ගය විරජ්‍යත කියන්නේ මාර්ගයේ පාරේ විමුක්තිය කියන්නේ ඵලයේ ඇත්තේ එකට විදර්ශනාවෙන් ඒ මාර්ග ඵල කියන ඒවා ඇති වෙනවා ඇති විමුක්තස්මින් විමුක්තමිති ඥානං මිදුණයෙන් පස්සේ මිදුණය කියන නුවණ ඇති මේකට කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා. හැම කෙනෙක්ම සෝවාන් ආදී මාර්ග ඥානයක් පහළ කරගෙන මාර්ග පාළයක් උපදවා ගත්තා උපදවා අවසානයේ ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන එකක් තියෙනවා. නැවත නුවණින් සලකා බලන්න. ඒ අවස්ථාවේ කලින් පහළවනේ ලෝකෝත්තර චිත්ත වීති. පසුව මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ ලෞකික කාමාවචර සිත්වලින්. දැන් අපට පහනක් දිහා බලා ඉඳලා පහන නිවී ගියත් ඒ පහන මනසට අරමුණු කරන්න පුළුවන් මතකයට ගන්න පුළුවන්. එයාගේ මාර්ග ඥානය කාල වෙලා ඒවා ඒ සංගුණත් නැවත මේ කාමාවචර එයාගේ මාර්ග ඒවා සිතට ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ. සිතට මම මේ විදිය මාර්ගයෙන් ආවා කියලා මාර්ගයේ ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ විදිහේ ආනිසංසයක් ලැබුණා කියලා ඵලය ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේ වගේ ශනසීමක් ලැබුණා කියලා අප ලබන ප්‍රත්‍යවේක්ෂා කරනවා. මං මේ ප්‍රමාණයක් කෙලෙස් සංයෝජනයන් ප්‍රහාණය කළා කියලා දේවාදමෝ කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මට තවත් ඉදිරියට ප්‍රහාණය කරන්න මෙච්චර කෙලෙස් තමයි ප්‍රත්‍යවේක්ෂ ඉතිරි කෙලෙස් ඉතිරි ප්‍රත්‍යවේක්ෂා මෙතන පහක් තියෙන මාර්ගඵල නිවන ගෙවී ගිය කෙලෙස් ඉතිරි කියලා පස් කියලා පස් ආකාරයකින් ජලයන් කුජලයා ප්‍රත්‍යවේක්ෂා කරන මාර්ග ඥානයක් පාළුව ඒකට සකෘදාගාමී පුජ්‍යලයට ඒ විදිහට පස්සාකාරයකින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. අනාගාමී පුජ්‍යලයක් පස්සාකාරයකින් ප්‍රත්‍යවේක්ෂා. එතකොට 15ක් වෙනවා. ඒකට රහත් පුජ්‍යලයාගේ මෙතන පිළිකෙලස් නැහැ. මාරත් ඵලයක් නිවනත් දෙවි ගිය කෙලස් කියන හතර ආකාරයෙන් පමණයි රහතුන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරන උන්වහන්සේට ඉතිරි කෙලෙස් නෑ. එතන හතරයි. පිළියෙට 19ක් වෙනවා. මහානමේ තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ. මෙතන විමුක්තස්මිත්තනුත්තමිති ඥානං හෝති කියලා දේශනා කළේ මිදුණෑම් පස් මන් දැන් මේ කෙලෙස් වලින් මේ මේ ආකාරයෙන් මිදෙන කියලා ඒ යෝගාවචරයාට නුවණ ඇති වෙනවා. ප්‍රත්‍යමේක්ෂා ඥානය කියන එක තිබෙනවා. මාර්ගය ඵලය නිවන ගෙවී ගිය කෙලෙස් ඉතිරි කෙලෙස් කියන මේවා ප්‍රත්‍යවේක්ෂා කරනවා. අපේ බණපොතේ තියෙනවා මග්ගං පලංච නිබ්බාණං පච්චවෙක්කති පණ්ඩිතෝ. හීනේ කෙලෙසේ සේසේ පච්චවෙක්කති වානවා කියලා. ඒ මාර්ග්‍ය තනයක් පහළ වෙච්ච තනත්තා මාර්ගයේ ඵලය නිවන කියන මේ තුන ප්‍රත්‍යවේක්ෂා කරනම ඇතම් කෙනෙක් දෙවිච්ච කෙලෙස් සිතට කෙලෙස් කරනවා වේක්ෂා කරන සමහර කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කෙනෙක් නැහැ හැම කෙනෙක්ම අනිවාර්යෙන් මම මේ විදියට මේ පැමිණේ කියලා මාත්‍යත් මේ වගේ ආනිසංසයක් ලැබුණ කියලා ඵලයක් මේවා ලැබුණ කිසීමක් ලැබුණ කියලා නිවන ප්‍රත්‍යවේක්ෂාව. තවත් මේවට තවත් මේවා ප්‍රත්‍යවේක්ෂා තමයි. කේනා ජාති වසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජාන අර මුඛ්‍ය කියාපිටික ඒ විදිහට ඒකාන්තයෙන්ම ප්‍රත්‍යවේක්ෂා මේවත් ප්‍රත්‍යවේක්ෂා මගේ තමයි තමන් ලබාගත් දේ ගැන දැනගන්නවා හැබැයි හැබැයි මේක මේ එක්ෂේක්ෂාව රහතුන් රහත් සෝවාන් සකරදාගාමි අනාගාමි කියන ශ්‍රාවකයා මේ ප්‍රත්‍යවේක්ෂාම ලැබෙන්නේ ඒක්ෂාම මේක ලැබෙන්නේ මහරහතුන් වහන්සේට විතරයි. කේනා ජාති මේ જાතියෙන් જાතිය ඉපදීම නම් ශේවලා ගියා ගෙබිලා ගෙබිලා රහත්ුණෙන් පස්සේ නැමත දාවමතක දින්නේ නැහැනේ જાතියෙන් જાතිය මින් පස්සේ නම් ඉපදීමක් හිටින්නේ නැහැ කීනා જાතිය එතකම්ම තිබුණ මේ જાතිය සෝවාන් වුණත් උපදිනව සක්කාගාමි වුණත් උපදිනවා අන්ත අනාගාමී වුණත් ඉපද. ශාම ඒ ආර්ය ශ්‍රාවකය තුන්ද තුන් කීනා ಜಾති උනේ නැහැ. ඒහන්තේ තමයි කී තමයි කීනා ಜಾති වෙන්නේ. හේරම જાතියෙන් જાතිය જાති જાති જાති තදීම කියන ඔක්කොම ඔක්කොර කළා. කීනා ಜಾති ඊළඟේම රහතුන් වහන්සේම රහත් පුජ්‍යලයාම මේ තේරුම් ගන්න. තීනා જાති ඔක්කොම ඡය වෙලා ගියා මේ જાති ඉපදීම කියන්නේ. කියන්නේ. ඊළඟට වසිතං බ්‍රහ්මචර්ය මේ බ්‍රහ්මචර්ය කලාව වාසය කරන අවසංකම් මේකට කියනවා ශාසන බ්‍රහ්මචර්යාව කියලා. මනවටද ප්‍රධාන වශයෙන් සීල සමාධි ප්‍රඥා. ආර්ය මාර්ගයටත් කියන්න පුළුවන්. මේ බ්‍රහ්මචර්යාව වසන අවසාන. දැන් අවසාන. ක්‍රියාව පුරන. ඉවර කළා නැහැ. සකෘදාගාමි පුජ්‍යලයන් බ්‍රහ්මචර්යාව පුරණා ඉවර නැහැ. අනාගා ඉවර පුජ්‍යලයන් බ්‍රහ්මචර්යාව පුරනවා තාම කල්ව නැහැ. දැන් මේ රහතන් වහන්සේගේ දැනුමක් මෙතන කියවෙන්නේ වසිතං බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව මන් දැන් පුරලා අවසන් කළා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥාවසයෙන් ගත්තත් ඒ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශාව දැන් මෙල කුසම් කළා අවසන් කළා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් ගත්තත් සකෘ කළා නැහැ පුරුදු කළා ප්‍රගුණ කළා ඒකෙන් ගත යුතු ඵල ප්‍රයෝජනේ අරගෙන ඒක ඔක්කොම දැන් අවසන් කරනවා. උසිතං බ්‍රහ්මචර්යය. අතං කරණීයං. ඒකදේ කරලා අවසන් අවසන්. මොනවද කරන්න තියෙන දේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ කටයුතු කිරීම. බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදීම දේශනා කළා තියෙනවා දුක්ඛං සංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤං යන්ති මේ වික්කවේ කියලා. මේ දුක්ඛාරිය සත්‍ය පිරිසිඳ දැනගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේට නුවණ පහළ දුක්ඛ සත්‍ය කියන එක පිළිඳ දැනගන්නට ඕන. ඔන්න ඒක ක්‍රියාවක් කළ යුතු දෙයක් තමයි. කරණීයම් කියන්නේ අනිවාර්යයෙන්ම නොවැරදීම කළ යුතුමයි කියන ශක්ති ශක්තිමත් සාධාරණයක් එකෙන් එන්නේ. කළ යුතුම දේ කළ අවසන්. එතකොට මොනවද කළ යුතු දේ දුක් පිරිස් පිරිසිඳ දැනගන්නට ඕන. අන්නේ කළ යුතු දේ කළ අවසන්. සමුදය ප්‍රහාණය කරන්නට ඕන. ප්‍රහාණය කරන්නට ඕන. ඒ සමුදය දුක ඇති කළා දෙන හේතුව ප්‍රහාණය කරන්නට ඕන කියලා අනේ තේරුම් ගන්නවා. ඒ කල්දේ කලා ප්‍රහාණය කළා. ඊළඟට Nirodhaya සාක්ෂාත් කළ යුතුයි. ඒක අවබෝධ කරගන්න ඕන සාක්ෂාත් කරන්නට ඕන. දැන් ඒකත් අවසාන. දැන් දුක පිරිසිඳ දැනගෙන අවසානයි. සමුදය ප්‍රහාණය කළ අවසානයි. Nirodhe සාක්ෂාත් කළ ආරාණයි. ඊළඟට මාර්ගයේ වඩන්නට ඕන. මාර්ගයේ වඩලා ඔක්කොම ඉවරයි. දැන් සෝවාන් සකෘදාගාමීන් සගාමි කියන ආර්ය ශ්‍රාවකය තව ඉවර කළා නෑ. එයා තව දුක පිළිසින්ද දැනගන්නට ඕන, සමුදය ප්‍රහාණය කරන්නට ඕන, Nirodhe සාක්ෂාත් කරන්නට ඕන, මාර්ගයේ වඩන්නට ඕන. ඉවරයක් නෑ. රහතන් වහන්සේ ඒක කළා අවසానයි දුක පිරිසිඳ දැනගෙන අවසానයි සමුදය ප්‍රහාණය කළා අවසానයි නිරෝධ නිර සාක්ෂාත් කළා අවසానයි මාර්ගයේ වඩලා අවසానයි එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ සත්‍ය පරිසනාභි සමේ වශයෙන් අවබෝධ කරනවා සමුදය සත්‍ය ප්‍රහාණ සමේ වශයෙන් අවබෝධ කරනවා නිරෝධයෙන් අවබෝධ කරනවා. සත්‍ය සච්චිකිරියාභි සමේ වශයෙන් අවබෝධ කරනවා. මගසත්‍ය භාවනාභි සමේ වශයෙන් අවබෝධ කරගන්නවා. එතකොට මේ හතර ආකාරයකින්ම අවබෝධ කරගන්නවා කලයුතු දේවල් ඔක්කොම කරලා අවසානයි. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කලයුතු කටයුතු දැන් සාමාන්‍ය ප්‍රතග්ජනයා මේ காரணා හතර කරගෙන කරගෙන යන්නට ඕන. කරගෙන ගිහිල්ලා තමයි ටිකෙන් ටික ඒවා වර්ධනය කරන්නේ. දැන් සෝවාන් පුජ්‍යල යම්කිසි ප්‍රමාණයකින් මේ හතර කරනවා. ඊටාගාමි පුජ්‍යල ඊට වැඩි ටිකක් වැඩියෙන් කරනවා. අනාගාමි පුජ්‍යල ඊටත් ටිකක් වැඩියෙන් කරනවා. නමුත් ඉවර නැහැ. රහත් පුජ්‍යල තමයි දුක්ඛ පිරිසිඳ දැනගෙන අවසන් කරනවා සමුදය ප්‍රහාණය කළා අවසන් කරනවා අනේ නිරෝධ ප්‍රාක්ෂාත් කළා අවසන් කරන මාර්ගයේ වඩලා අවසන් කරනවා ඒක තමයි කතං කරණීයම් කලයුතු දේ කරලා ඔක්කොම දැන් අවසන් කරලා තියෙනවා නාපරං යාති පථායාති පජාන අයිනම් කරන්න දෙයක් නැහැ මේ ජීවිතේදී මේට වැඩිය නම් කරන්න දෙයක් නෑ කියලා ඒ රහත් තුජ්ජලයා තේරුම් ගන්නවා. දැන් උඩ කියලා දුන්න මේ විමුක්තස්මින් විමුක්තമിതി ඥානං කියලා කියලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. දුන්න එක ඒකටම සම්බන්ධයි. මේකේ ආනිසංශ තමයි මේ ලබාවිතේ. මනෝජ ආනිසංශ කීනා ಜಾති ಜಾතියෙන් ಜಾති ඉපදීම ඔක්කොම ඉවර වුණා. විසිතම් බ්‍රහ්මචර්යයන් සීල සමාඥා කියන බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කළා. කතං කරණීයං චතුරාර්ය සත්‍ය පිළිබඳව කළ යුතු සීල සමය, පහනාභි සමය, සත්‍ය ක්‍රියාභි සමය, භාවනාභි සමය වශයෙන් ඒවා කොල්ල ඔක්කොම අවසන් කියලාටන් තේරෙනවා. නාපරං විත්තත්සායති ආයිනම් කරන්න දෙයක් නෑ. මේ ආත්ම භාවයේ මේ ජීවිතයේදී වෙනත් කල යුතු දෙයක් නැම් නැ කල යුතු දේ ඔක්කොම ඔක්කොම මෙන්න මේ දැනුමක් ඇති වෙනවා අර රහතන් වහන්සේ අනිත් පුජ්‍යලයන්ට ඇති වෙන්නේ විමුක්තස්මේ විමුක්තමිත ඥානං කියන මෙන්න මේ විමුක් සෝවාන් සකටදාගාමි අනාගාමි කියන පුජ්‍යලයන්ට ඒ ටික ඇති වෙනවා මේ අන්තිමට ගියාපිට කැති වෙන්නේ රහතන් වහන්සේට කේඥා ජාති වහන්සේට හිතම් බ්‍රහ්මචාරියන් කතං කරං නාපරං ඉත්තත්තායාති පජානාති කිය. මේ ටික මහරහතන් වහන්සේට ඇති වෙන ටිකක් තමයි මේයින් පෙන්눔 කරන්නේ. පින්වත්නි දැන් පැයකටත් වැඩි තරම් කාලයක් ධර්ම දේශනා අද ධර්ම දේශනාව කළේ සම්මර්ෂණ ඥානය පිළිබඳව. මේක ඩිංගක් ගැඹුරු ගතියකුත් තියෙනවා. නමුත් මේ භාවනා මාර්ගයේ අනායත මේක ඊටාම රසවත් තේරුම් ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ මේ විදියට 11 ආකාරයේ ඉඳලා ඒ මෙනෙහි කරන හැට එහෙම මෙනෙහි කිරීමෙන් ලැබෙන ආනිස ආදී මේ විස්තර තමයි මේ සූත්‍ර කොටසින් දේශනා කළේ. දැන් ඉතින් ඒ පිළිබඳව සෑහෙන දුරට කරුණු කියලා දුන්න හැමදෙනාම මේවා හොඳට හිතට අරගෙන තව දුරටත් තමන්ගේ සීල භාවනා කටයුතු වැඩි දියුණු කරගන්නට ඕන මේ නංගන් නැති වුණත් කෙනෙකුට තමන්ගේ භාවනා ආරමුණු මෙහි කරගෙන යාමෙන් මේ ටික කෙරෙනවා.